තා ප්‍රශ්න තියනවාද ඒකේ? ස්වාමීන් වහන්සේ මේ YouTube එකේ අහලා තියෙන ප්‍රශ්නයක් හැබැයි ඒක මේ තාක්ෂණික ප්‍රශ්නයක්. දෙන්නේ මේ ලින්ක් එක ලබා ගන්න ක්‍රමයක් තියෙනවාද කියලා Zoom එකට කනෙක්ට් වෙන්න. අපිට කරන්න මේ අපිට එතන දාන්න බෑ කිසිම ලින්ක් එකක්. ඒගොල්ලෝ අතුරුදහන් කරන ඒ ලින්ක් එක දාලා තප්පරෙන් මේ එතකොට කරන්න තියෙන්නේ Telegram එක ඉන්ස්ටෝල් කරගෙන Telegram app එක ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරගෙන ධර්ම යාත්‍රා කියලා සර්ච් කරලා ඒකට රික්වෙස්ට් එකක් දාන්න. එතකොට ඒකට ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඒකේ ඔක්කොම ලින්ක්ස් ටික වැටෙනවා. ඒක තමයි කියන්න ඕනේ හඳුනේ. අවසරයි. WhatsApp එකනොත් පුළුවන් නේද? WhatsApp එකට අපි වෙන විදිහකට link එකක් යවන්න ඕනේ හඳුනේ. ඒකට සර්ච් කරන්න බෑ. Telegram එකෙන් කෙලින්ම පුළුවන් නේද සමහර. එහෙම එහෙමයි. හොඳයි. මම ඒ අය ඒ උපදෙස් අනුව පිළිපදින්න.